ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි නායවාදාය වීරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුනාය වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුසාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුසාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපාවිරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපාවිරමණී සික්ඛාපදං සමාදියාමි මිත්තා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ ආජීවාත්මක සීලය මේ ආජීවා අත්තමක සීලය ඵල නිවන් පිණිස හේතු ඵල නිවන් පිණිසම පවතිවා පවතිවා නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස පූජාරාහි පූජයතේ බුද්ධේ ආදිවතාවකේ පපංච සමතිං කන්තේ සින්න දුක පරිද්දාවේ ඒතාදිතේ පූ සහභාගී වීම සඳහා පැමිණි අපේ ගරු අගමැතිතුමා ඇතුළු මේ දරු පිරිසට මේ මොහොතේ පින්කමට ඉස්තර වෙලා වචන කීපයක් මා විසින් ප්‍රකාශ කළ යුතුයි. මත්නිසාද වටිනා පින්කමකින් සම්පූර්ණ ප්‍රතිඵලයේ ගන්ධ අපි හිත හදා ගන්න ඕනේ. මධ්‍යම නිකායේ ටීකාවේ සඳහන් වෙනවා 1500ක් කෙලෙස් වලින් ගැවසිච්ච හිතක් කොයි වගේද කියන එක. ගංගාවක් හැදිච්ච දාපටම් මහ මුහුදට යන්න අලවල කපාපු කෙනෙක් නෑ. ස්වභාවයෙන් ගංගාව මහ මුහුද කරා ගමන් කරනවා. අපේ මේ පුහුදුන් හිත සාමාන්‍ය වෙලාවක තේ වුණා මේ වාගේ සතර වතනාතුරු සතර අපා දුකින් මුදවලා දෙව් මිනිස් සැප ලබා දීලා නිවන් දකින්න තුරු සැප සලස්සන මෙබඳු වටිනා පින්කමකදී ඒ තා ගමන් කරන බල වේගය අඩු වෙනවා අකුසල් සම්බන්ධ වුණොත් අඹ නැට්ටට අඹ ගෙඩියේ වැටෙන්න ගලක් ගහනවා අතරමඟ ලීයකේ අම් ඒ ගල මෙයා වැදුනොත් අඹ ගෙඩිය කරා යන්නේ නැහැ. ඒ වාගේ පින්කම කරන විට අනම්මනම් හිතන්න ගියොත් අර කුසල් පැත්ත අඩු වෙලා සම්පූර්ණ සැපීපාක දෙන්න ඒ පමණක් නෙවෙයි දිනකට පව් සම්බන්ධ වුණාම දිනෙන් සැප ලැබුණා සම්පූර්ණ සැප ලබන්න බෑ. ලැබ හැමදාම කරදර සහිත ජීවිතයක් ගත කරන්න වෙනවා. අබුත්තක සිතානෝ අත්මේ පින්දපාත දානේ දෙන්න කියලා සිටුදුවට නියම කළා. නමුත් පක්ෂ කල්පනා කළා උන්වහන්සේට දුන්නට වඩාමගේ වත්තේ පිටියේ වැඩ කරන්නන්ට දුන්නා නම් වැඩක්වත් ගන්න පුළුවන් නේද? ආන් අර පින්කම් ගැන අසතුටු වුණා. හතරිස් පින්දපාත දානේ දෙන්න කියාපු වචනේට හතරිස් කෝටියක් ධනෙ ලැබුණා. 14 වරක් සැපවින්දා නමුත් 14 වරට වඩා සැපවින්දන පින්කම කරගත්තත් ආන් අර අසතුටක් ගෙතෙන්ද පහළ වුණා මොකද වුනේ චිතු පදවිය ලැබුණ 30 කෝටියක් ධනෙ තිබුණා කව මරණය දක්වා සැපසින්ද බැරි වුණා එක කෑම වේලක් සතුටෙන් කන්න බැරි වුණා ගමනක් හොඳ වාහනයක යන්න බැරි වුණා මේ ආකාරයෙන් දුක් විඳලා කරපින් ඉවරයි නිරේ ගිහිල්ලා උපන්න මේ මේ ස්වභාවය ඒ නිසා පින් කමකදී අපි පින් හිත්ම උපදවන්න ඕන නැත්තම් මේ මුං යටේක වහයට වපුරුවා වාගේ තමන්දේක මේ දුක් සහිත විපාකගෙන දෙන පින්කමක් බවට පත් වෙනවා ඒ නිසා අපි මේ වෙලාවේ හිතා ගන්න ඕනේ සතර බුදුවරයන් වහන්සේලා වැඩම කර වදාළ තැනට මේ බුදු කුතුම් බුදු දූවරුන් සමග මම මේ පින්කමක් කරන්නේ තමන් ගැන নানা ප්‍රකාර දෙනා ගැන හිතන්න යන්න හොදන සක්කා දෘෂ්ටි උපදවන්න හොදන ස කියන්නේ කාන්තෙන් තියෙන කාය කියන්නේ පරමාර්ථයෙන් හිත් ගොඩයි රූප ගොඩයි සම්මුති වශයෙන් කුණු ගඳ හමන নানা ප්‍රකාර කුණු කොටස් ගොඩක් පමණයි. දික්ටි කියන්නේ ඒවා ගැන මම අසවලා සතුරා මිතුරා නෑය නොනෑ අපේ කෙනා පිටේ කෙනා කියලා තියෙන දේ අතහැර දමා නැති දෙයක් ඇති හැටියට වරදවා ගැනීමෙන් තමන් নানা ප්‍රකාර අපු මගේ අතින් සංසාරේ බඳු අදහස් ඉපදිලා මේ කැමැති යත්තන් ගැන ආසාව අකමැති යත්තන් ගැන තරහා ඊර්ෂ්‍යාමාන උපදවලා අනේ මං අතින් පව් සිදු වෙලා අනන්ත වාර ගණන් මන් නිරේ උපන්නා නේද තිරිසන් අපාය උපන්නා නේද ප්‍රේතාපාය උපන්නා නේද ඒ නිසා මං ඉබඳු අදහසක් කිසිවක් උපදවන්නේ මේ මොහොතේ මම හොඳ හිත උපදවනවා කාරණේ සම සංසාරයේ ස්වභාවේ নানা ප්‍රකාරයි සුමන කියන එක්කෙනා යම් කිසි විදියකින් කොබෙයියෙක් වෙලා උපන්නාම කොබෙයියත් මම මගේ හිත කියලා හිතනවා. කොබෙයියා පරවියෙක් වුණාම පරවියා මම මගේ කියලා හිතනවා. කොබෙයියා කෑරලෙක් වුණාම මම මගේ කියලා හිතනවා. කෑරලා ගිරවෙක් වුණාම මම මගේ කියලා හිතනවා. ගිරවා ගැරඬියෙක් වුණාම මම මගේ කියලා හිතනවා. තව ඔය ආකාරයට ඒව එකක්වත් නෑ මම මගේ කියන හිතෙන් මම නැවි ගිය අදහසක් කෙලෙස් අඟු නිසා මම මගේ කියලා දෙයක් නෑ. ඒකාන්තයෙන් තනි කුණු ගොඩවල් පරම්පරාවක් නාම ගොඩවල් පරම්පරාවක් රූප ගොඩවල් පරම්පරාවක් ඒකයි ඒකාන්ත සත්‍ය. ඒ නිසා මම මේ මොහොතේ බුදු පියාණන් වහන්සේගේ බුදු වචන එදියේ මං ඉතා මදහත්ව මේ පින්කමට සම්බන්ධ වෙන්නේ මගේ මව්වරු මගේ පියවරු බුදු පියාණන් වහන්සේ වදාළ ඔබට මව් නොවූ කෙනෙක් නෑ අනන්ත වාරක එක්කෙනා මව් වෙලා පිරිදීපු සතර මහා සාගරයේ ජලයට වැඩි ඔය ආකාරයෙන් දේශනා කළා ඒ නිසා මේ හැමදෙනාම එකම බුදු පුතුම් බුදු දූවරුන් පිරිසක් එකතු වෙලා මේ පින්කම කරන්නේ ඒ වාගේම පූජා වහන්න ගැන හිතේ අමනාපයක් උපදවන්න හොඳ නැහැ. මේ චෛත්‍යයකට අඳම් පුතු මොකද කියලා කෙනෙකුට හිතෙන්ද පුළුවනි මම ඒ කාරණා පස්සේ කියා දෙන. ඔය අන්දමට හේතු ප්‍රත්‍ය දේශනා කරන බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ හේතු හේතු සම්පහිත මේ හේතු හේතු ප්‍රත්‍ය සම්බන්ධව දේශනා කළ වදාරනවා මේ හේතු හේතු සම්පයුක්ත කාණාන්තං සමුද්ධානානංච රූපානං හේතු සං සමුද්ධානානංච රූපානං හේතුපත්‍යේන පත්‍ය හේතු කියන්නේ හිත යම් කිසි කුසලයක අකුසලයක හිත පිහිටුවන එකටයි අඹ ගහේ මුල නිසායි මුල අඹ ගහ හොඳට පවතින්නේ පොළොව උඩ. ඒ පොළොව කියන එක උඩ පවතින්නේ අඹ ගහ මුල නිසායි. ඒ වාගේ මූල භාවයෙන් උපකාර වෙන ඒවාටයි හේතු කියලා කියන්නේ යම් කෙනෙක් ගැන තරහක් ආවා ඒ තරහ මුල් වාගේ අඹ ගහේ ඒ සම්බන්ධ උපදින චිත්ත කකුසල චිත්ත චෛත්‍යක ධර්ම ගහ වාගේ කොළු අකුසල් අරමුණ වාගේ තින් දිගින් දිගට අකුසල් උපදින්න පටන් ගන්න ආම්පිනාදි වෙලා යනවා ඒ වාගේම අලෝ බදෝ තමෝ වශයෙන් නොඇලීම නොකිපීම මේ පින්පව් ඵල විපාක දන්නා දැනීම ඥානය කියන මේ තුන තමයි ප්‍රධාන හොඳ එක. හේතුක මුක්ඛත්තං කුසලං කත්වා හේතුකම් පටිසන්ධින් දත්තා පාන්නේ සෝනසයි පාකානි පච්ඡන්ති සඳහන් වෙනවා ත්‍රි හේතු උත්කෘෂ්ඨ කුසලයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දීලා ත්‍රි හේතුක විපාක මේ සොරස් විපාක සලස්තන බව ඒ ඒ නිසා අපි මේ ඔය අන්දමට අලෝභදෝ සාමෝ කියන කුසල් හිත් උපදින අන්දමට ත්‍රි හේතුක පින් හිතක් උපදින අන්දමට අපි පින් කර ගන්න ඕනේ දිනකදී පවක් සම්බන්ධ කරන්න හොඳ නැහැ පසය්‍ය සිතානන්ගේ දානේ අධිකාරී මහතා ප්‍රධාන পদවිය මේ ලබාගත් මහත අත පොරවාගෙන සවල බලලා මූණ අකුළු වාගෙන හැංගෙනවත් හන්දක් දන් දුන්නේ නැහැ. ගිහිල්ලා ප්‍රේතෙක් කියලා උපන් ඇඟිලි කරු කුණු වෙලා ඕජා ගලනවා. අත් අත් වලින් කබ කඳුළු ගලනවා අසුචි ගඳ බමනවා. මේ පාර අද්දර තල්පත හිටපු දරුවා කන ගහලා තියා පුතේ අපට සිතානම් ගෙදර දන පාර පෙන්වන්න පුළුවන්ද මුගේ මගේ යාචකාදීන් තනිය හොඳයි මට පිනට සම්බන්ධ වෙන්න වුණා හොඳයි කියලා අත දික් කරලා පාර පෙන්වු කුසලෙන් දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්න මේ සම් ස්වභාවයයි ඒ නිසා පිනට සතුටු වෙන්න ඕනේ අකම් කොසල් රජුගේ දීපු දාණයට කාල ඇමතියා විරුද්ධ වුණා 14 කෝටියක් මේ රජුගේ මොකද්ද මෙච්චර වියදම් කළේ ආගසත් මෙච්ච කුසල නිරේ ගිහිල්ලා උපන්න මේමයි සංසාරේ ස්වභාවය බයජනකයි බුදු පියාණන් වහන්සේ දින ගමනක් වඩිනකොට ඊරියක් දැකලා සිනාසු නමුත් සුපද ස්වාමීන් ආනන්දේ මේ ඊයේ බබසන්ද බුද්ධ ශාසනයේ දවසක් මේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාවනා සුදත්තනා භාවනා පාඨ සජ්ජායනා කරන රූපං අනිච්ඡං දුක්ඛං අනත්තං ආදී වශයෙන් මේකට මේ කිකිලි කන්දීගෙන හිටිය කෙනෙක් රජපෞලක උපන්න රජුවක් වෙලා අර සංසාරයේ භාවනා කළ පුරුද්දෙන් අපවිත්‍ර ධනක පණුඩලක් දැකලා පුරෝග භාවනාව කරලා ප්‍රථම ධානුපදවලා මේ ඊළඟට තමන් බ්‍රහ්ම ලෝකේ උපන්න ආනන්දේ දැන් සජසප වින්දාවම සප වින්දා භව පරම්පරා වශයෙන් දැන් කුණු කලමේ ඊරියක් කියලා ඉන්නවා සම්සිත පේනවා නේද ඒ කාර්යය සඳහායි මං කිනා ගුණේ කියලා කාර්යය ප්‍රකාශ කළා අත්තක රජුරුවන්ගේ රජ පිටව බත්හන්දක් දන් දුන්නේ නැහැ. විනෝදයට බොහොම ප්‍රීතියයි. මෙන් විතර ගමන් කරන වේත ආසාවෙන් කුරුමිනෙක් වෙලා උපන්නා. දේවදත්ත මේ දෙරුන් වහන්සේ රජපෞලක උපන්නා. අවසානයේ තමන් 80000ක් න්යායෝ ඉන්න කාටවත් බේරා ගන්න බැරි වුණ අවිච්ච මහ නිරේකී උපන්නා. නිකන් දුක් විඳිනවා නේ යටින් අදෝ මගින් ආපු ගිනිගෙන දිරෙන යකලා සුමුදනේ මත වෙලා උඩ යකන තියෙනේ සයි වෙලා දුක් විඳිනවා ඉස්සරහින් ආපු යකදා පප්පියෙන් ඇනිලා පිටෙන් මත වෙලා පිටියේ ඇමිනිලා සවි වෙලා දුක් විඳිනවා ඇලයකින් ආපු මේ යපදාව ඉලහට පලාගෙන ගොස් අනිත් පැත්තෙන් මතුවලා දෙපැත්තේ මේ පිටිවල ඇලිලා දුක් විඳින නොසෙල්වි දුක් විඳින මේ කාගේ වරදක්ද සමන්ත පින් පව් දෙක තේරුම් ගන්න බැරි වුණා මේ ආදාත් ඉන්නේ දරු පිරිසට මේ වචන කිව්වේ අපට මේ ආත්මේ යම් යම් නංගන් කියලා තියෙන අපි මෙච්චර මේ තීකමට උදව් කළ අපේ නම කිව්වේ නැහැ කියලා හිතන්න යන්න එපා මේ නමතාවකාලික මේ දිරිස් මුගඩට අවුරුදු කිහිපයක් ගියා ගුණම මෙනි ආත්මේ දුපන් හම් වෙනින් තන්නමක් ඔබ මේ ස්වභාවකාලිකයි ඒ නිසා මේ මොහොතේ මේ දරුවන්ට සම්පූර්ණ පුණ්‍ය ඵලය ලැබෙන හැටි තමන් හිතන්න ඕනේ මට විශාල වාසනාවක් ලැබුණා. අතර බුදුරයන් වහන්සේලා වැඩම කළ තැනට මේ වාගේ පිනකට සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා කියලා හිත හදා ගන්න ඕන. හිත සකස් කර ගන්න ඕන. ඉතින් දැන් මේ මේ මුල් අවස්ථාවේ මේ තූපාරාම සෑය ගැන මහා වංශේ බොහොම විස්තර සඳහන් වෙනවා. මේක විස්තර කරන්න සමාධි පිළිම වහන්සේ වජිරතිස් බෞහෙර කියලා මහතෙන් රජුරුවන් කළ විහාරය ගැන මේකට සම්බන්ධයි අභයගිරිය සම්බන්ධයි නමුත් මම ඉතිහාස කතා මුකුත් කියන්න යන්නේ නැහැ අපේ තින්කමට අවශ්‍ය ටික පමණක් මේ මොහොතේ ප්‍රකාශ කරනවා මකුසන්ද බුදු රජාණන් වහන්සේට පරමයි 40000යි උන්වහන්සේ දළුවා ලංකාවේ ඒ කාලේ උන රෝගයක් තිබුණා උන්වහන්සේ දැකලා ලංකාවට වැඩමවලා මේ ධූපාරාම සෑය බිහිදෙන වැඩ ඉඳලා පරිභෝග කර වදාරලා ගහම් දෙසූ කල්ලි දස දහසක් දෙන මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිගුවාන ධාතු සාක්ෂාත් කරගත්තා. උන්වහන්සේ දබරාව දීලා ගියා පරම පරමාංශ 40000ක් නිසා සරුවඥ ධාතු ලබා ගන්න බෑ ධාතු විසිරෙන්නේ නැහැ. එකල මහජනයා තම්පත් කරලා චෛත්‍ය බැඳා ඕනාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ ලංකා උණක් පැතුරුණා උන්වහන්සේ මේක දැකලා වැඩියා වැඩපු ගමන් උණ රෝගයේ සංහිඳුණා ඕනාගමන බුදුරජාණන් වහන්සේ මේ ථූපාරාමත වැඩ ගන්ධපු තන එදා පසුසඳ බුදු පියාණන් වහන්සේ වැඩහුන් තන සමන් වහන්සේට වැඩහිඳලා පරිභෝග කරලා සමවතින් නැගිටලා දහම් දෙසූ කල්ලි දහස් ගණන් දෙන මාර්ග ඵලාව බෝධෙන් අග්‍ර අමා මහ නිබ්බාන ධාතු සාක්ෂාත් කරගත්තා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ලංකාවේ ජයන්ත රජුරෝ සහ මල්ලි දෙන්නගේ සටනක් ඇති වුණා. කරණයන්ට දුකක් නේද කියලා ඒක සමාදානය කරන අදහසින් මේ හැම දෙනාත් සලස්සන අදහසින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩපු ගමන් ජයන්ත රජුගන් සහ මල්ලිගේ සක් නැවතුණා. මහා ජනයාත්යට සැලසුණා. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ මෙතන වැඩ හිඳලා දහම් දෙසූ කල්හි දහස් ගණන් දෙන මාර්ගඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඉතින් උන්වහන්සේ නානකදේ දීලා ගිය උන්වහන්සේලාගේ ਸਰවඥ ධාතු ගන්න බෑ. උන්වහන්සේට 20000යි පරමායිස. ඒ නිසා මේ ධාතු විසිරෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිහිඳු මහ රහතන් වහන්සේ වදාලා මහරජ බුදු බුදු පියාණන් වහන්සේ මම දුඟ කලකින් දැක්කේ නෑ ඇයි ස්වාමීනි පිටියම් පාලා නේද? ධාතු නමුත් මහරජ සරුවක්්‍ය ධාතුන් වහන්සේ නමක් දැක්කොත් බුදු කෙනෙක් දැක්කා වාගේ මුහු දෙක පැත්තක් දැක්කත් මහ මුහුද දැක්කා වෙනවා ඒ වාගේ එහෙනම් මට කියන්නේ චෛත්‍ය බඳින්න ස්වාමීන් වහන්සේමයි චෛත්‍ය බඳින්න බාර ගන්නවා නමුත් ස්වාමීන් වහන්සේ මට ධාතුන් වහන්සේලා නැහැ කුමන සාමණේරයන් වහන්සේ ගාලා කිව්වා පුතේ මුත්තනුවන් ළඟ සරුවඥ ධාතු වැඩින් වැඩමවාගෙන එන්න උන්වහන්සේ යව්වා සරුවඥ ධාතු පාත්‍රයකුත් දෙව්ලෝ තිබිට දකුණු අකු ධාතුන් වහන්සේත් වැඩමවාගෙන ආවා ඒ දකුණු අකු ධාතුන් වහන්සේ සම්බ ඉතිහාස කතා බොහොම දිගයි අපට මේ අවස්ථාවට අවශ්‍ය වචන කීපේ පමණයි ප්‍රකාශ කරන්නේ දැන් එදා දකුණු අකුණු ධාතුන් වහන්සේ මේ සෑයේ පිහිටනදා යමා මහ පෙරහර පාන්න පටන් ගත්තා. විනිදල් දහර දිය දහර සවන බුදුරස් විහිදුමින් හැමතැනම ආලෝක කරමින් ගමන් කරන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් පෙරහර පෑව. ඒ දකුණු අකුණු ධාතුන් වහන්සේ මේ සෑයේ වැඩින් අපි වදු තනකයි මේ පින්කම කරන්නේ. සාමාන්‍ය තැනක නෙමෙයි. දැන් අපි ඊළඟට සැක අරගන්න ඕන ජීවමාන කාලයේ කරන පූජා මොනවාද? පිරිනිවන් පෑවාට පස්සේ කරන පූජා මොනවාද? ඵල විපාක ලැබෙන්නේ කෙසේද කියන මේ කාරණා තුන අපි දැනගන්න ඕන. කොහොමද දැනගන්නේ? දේශනා පෙළ අතුවා ටීකා කියන මේ කාරණනුයි දේශනා පෙළ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ බුදු වචනයි. අතුවාව කියන්නේ බුදු වචනේ තේරුම් කියා දෙන එකයි. ටීකා කියන්නේ ඒ තේරුම් කර දෙන වචනවල ගැඹුරු තැන් පැහැදිලි කරන කොටසයි ටීකාව කියන්නේ. දැන් වික්ෂාගේ අතුවාවේ පෙන්නනවා පූජා රහේ කියන බුද්ධ වචනේ පැහැදිලි කරනවා. පූජා රහේ කියන්නේ මේ පූජා පිළිගැනීමට සුදුසු ගුණ ඇති බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි කියන එකයි. එතකොට ජීවමාන කාලයේ කරන පූජා අතුවායේ පැහැදිලි කරනවා මේ මාලා දීප ධූප වත්තාභරණාදී චතුපත්ත්‍යාදී පූජයතු එතකොට ජීවමාන කාලේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට මල් පූජා කරන්න පුළුවන් පහන් පූජා කරන්න පුළුවන් සුවඳ දුම් පූජා කරන්න පුළුවන් වස්ත්‍රාභරණ ආදී පූජා කරන්න පුළුවන් මේ සිවුරු පිරිකර පූජා කරන්න පුළුවන් ආහාර පාන පූජා කරන්න පුළුවන් සේනාසන භාණ්ඩ සේනාසන පූජා කරන්න පුළුවන් විලම්පස බෙහෙත් පිරිකර පූජා කරන්න පුළුවන් කියා ජීවමානිත කරන පූජා සම්බන්ධව සඳහන් වෙනවා. ඊළඟට පිරිනිවන් පෑවාට පස්සේ පූජා සම්බන්ධව අටුවාචාරින් වහන්සේ විස්තර අටුවාචාරින් වහන්සේ කියන්නේ උන්වහන්සේ සිතුවක් ආහාර විදිහට ලිව්වා නෙවෙයි මිහිඳු මහ රහතන් වහන්සේ උගන්වන මහ විහාර පරම්පරා ස්වරූපු විස්තරයි උන්වහන්සේ ලියා දුන්නේ විහිදු මහ රහතන් වහන්සේ ඒ බුදු පියාණන් වහන්සේගේ බුදු වදන පිළිබඳව විස්තර කර ඒවා විස්තර කර දෙන එකයි අටුවාව කියන්නේ. ඒ අටුවාවේ සඳහන් වෙනවා මේ මේ පරිනිබ්බුතස්සාපි භගවතෝ චේතිය පටිමාදිසුවේ තේවනයෝ න කේවල මේව ධර්මාන බුද්ධාදයෝ තනිකර ජීවත් වෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේලා සඳහා කරනු ලබන චෛත්‍ය උන්වහන්සේ සඳහා කරනු ලබන දාගොබ උන්වහන්සේ සඳහා කරනු ලබන පිළිම වහන්සේ උන්වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ලෞතුරා බුදු බවට සෙවන දුන් බෝ පරම්පරාවේ බෝධීන් වහන්සේ කියන මේ චෛත්‍ය ළඟත් මේ මල් පූජා පහම් පූජා සුවඳ දුම් පූජා වස්ත්‍රාභරණ ආදී පූජා චිවුරු පූජා ආහාර පූජා සේනාසන භාණ්ඩ පූජා සේනාසන පූජා, ගිරම්පත පූජා පවත්වන්න පුළුවනි. දැන් දැන් ටීකාචාරින් වහන්සේ කොහොමද එහෙන් පින් ලැබෙන්නේ? ජීවමාන විතක කෙනෙකුට දෙන දේ ජීවමාන නොවන අවස්ථාවක දීලා පින් ලබන්නේ කොහොමද කියන ගැටකේ දුරු කරන උන්වහන්සේ ඒ කොහොමද මේ බුද්ධ ගුණ රම්මනාය චේතනාය සග්ග සංවත්තනිය භාවතෝ එතකොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණ අරමුණු කරන පූජා චේතනා වලින් සිව්සපත් මිනිස්සපත් අමා මහ නිවන් සපත් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා එතකොට මේ පූජා චේතනාවෙන් තමයි බුදු ගුණ පසේ බුදු ගුණ රහත් ගුණ අරමුණු කරන්නේ මේ කොහොමද අරමුණු කරන්නේ පංචස්කන්ධ දුක නවත්වන මාර්ග චිත්තය හිතේ උපදවා ගැනීමෙන් දුක් කොටස් පමණක් ඇත කෙනෙක් නැතයි සත්‍යයක් බුද්ධලෙක් නැතයි මේ යන් යන යන් වශයෙන් ආසාව දුරු දුරු කිරීම කෙලෙස් දුරු කරන මේ පංචස්කන්ධ දුක නවත්වන මාර්ග චිත්තයේ සංතාන උපදවා ගැනීමෙන් දුක් කොටස් පමණක් ඇත කෙනෙක් නැතයි කියන ඇත්ත සත්‍ය ඥානා ලෝකේට පෙනී යෑමෙන් ඒ දුක් කොටස් ගැන ආසාව දුරු වෙලා කෙලෙස් දුරු වෙලා මේ නිවන් දකින ඥාන ඉපදවාගත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා මේ පූජා පූජා වේවා කියලා හිතනකොට ආන් අර බුදු ගුණ පතේ බුදු රහත් ගුණ අරමුණු වුණා වෙනවා. තව ක්‍රමයෙන් කියනවා නම් පංචස්කන්ධ දුක නවත්වන සෝවාන් මාර්ගය, සකුර්දාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරියන් මාර්ග අධිහත් ඵලයේ නිවන යන මේ පංචස්කන්ධ දුකින් ගලවන තුන් භව දුකින් මුදවන මේ මාර්ග ඵල නිර්වාණ සාක්ෂාත් කර වදාළ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා මේ පූජා පූජා වේවා තවත් ක්‍රමයේ කියනවා නම් පංචස්කන්ධයේ දුක් කොටස් ගොඩක් පමණකයි දැකීම ඇති කර දෙන දුක් කොටස් ගොඩක් පමණකයි දැකීම ඇති කර දුන් හේයින් දෙලස් නැති වෙලා යන් ඒ දුක නවත්ව නිවන අවබෝධ කර දෙන මාර්ග චිත්ත උපදවාගත් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා පූජා වේවා එතකොට අඟුණ අරමුණු කළා වෙනවා තවත් ක්‍රමයෙන් කියනවා නම් පංචස්කන්ධයේ දුක් කොටස් ගොඩක් පමණකයි දැකීම වශයෙන් අවබෝධ කළා වූ දුක් උපදවන ආසා කෝපාදී කෙලෙස් ඇති කිරීම වශයෙන් අවබෝධ කළා වූ දුක නවත්ව නිවන සාක්ෂාත් කිරීම වශයෙන් අවබෝධ කළා වූ නිවන ලබා දෙන ගුණ අත හිතේ උපදවා ගැනීම වශයෙන් අවබෝධ කළා වූ අනන්ත බුදු පතේ බුදු මා රහතන් වහන්සේලා උදෙසා මේ පූජා වේවා ආම් බුදු ගුණ පතේ රහත් ගුණ අරමුණු කළා වෙනවා තව කොට කරමින් කියනවා නම් සමදුක් නවත්වන නිවන අවබෝධ කරගෙන සතර මාර්ගඥාන උපදවාගත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මේ පූජා වේවා කියලා පූජා කරනවා මොකද මේ බුදු ගුණ, පසේ බුදු ගුණ, අරහන්ත ගුණ, අරමුණු කියන වචනේ තේරුම අරමුණ කියන්නේ හිතෙන් ගන්නා දේ කියන එකයි. එතකොට අපි යම් කිසි පූජාවක් කියනකොට බුදුරජාණන් වහන්සේ කියන කරුණ හිතට ගන්න ඕන. පසේ බුදුරජාණන් වහන්සේ කියන කරුණ හිතට ගන්න ඕන. රහතන් වහන්සේ කියන කරුණ හිතට ගන්න ඕන. උන්වහන්සේලා ළඟ තියෙන ಗುಣ හිතට ගන්න ඕන ಗುಣ උස්ත හිත යවලා මම උන්වහන්සේලාටයි මේ පූජා කරන්නේ එතකොට මේ හැම දුක් නවත්වන කියන වචනේ හැමතැනම කියවුණා මොකද මේ හැම දුක් නවත්වන කියන්නේ එහෙම නැත්තම් සංකෝපයක් හැදෙන්නේ නැහැ සංකෝපේ නැත්තම් හිතට මේක දැනෙන්නේ නැහැ වේදනාව නැත්තම් විඳීමක් වෙන්නේ නැහැ ඒ දුක හැඳ සංඥාව නැත්නම් දුක හැඳිනීමක් වෙන්නේ නැහැ. ඒ ගැන හිත යොමු යොමු කරවා හරින මේ චේතනාව ප්‍රධාන ඒ ධර්ම නැත්නම් ඒ ගැන ක්‍රියා සිදු කිරීමක් වෙන්නේ නැහැ. සම රූපස්කන්ධයයි මේ පංචස්කන්ධයේ දුකයි මේ নানা ප්‍රකාර දුක් උපදවන දුක් කොටස් ගොඩක් පමණයි තියෙන්නේ තව විස්තර වශයෙන් කියනවා නම් දිර දිරා යෑමේ දුක, ලෙඩ හැදීමේ දුක, මරිලා යෑමේ දුක, කනගාටු හැඳුන් දුක, හිතේ අමාරුකම්, කයේ අමාරුකම් දුක, හිතට කයට දුක්ගෙන දෙන දේවල් සමුවීමේ දුක, හිතට කයට සැපගෙන දෙන දේවල් නැති වෙලා යෑමේ දුක, දිව්‍ය සම්පත් මිනිස් සම්පත් බ්‍රහ්ම සම්පත් පින් කිරීමෙන් උපදවා ගැනීමේ දුක උපදවාගත් සැප නැති වෙලා යෑමේ දුක අකුසල් වලින් ගෙන්වීමේ දුක අකුසල් නිසා ලබන නිරාදුක ත්‍රිසං අපාදුක പ്രേත අපාදුක මරණය දක්වා ආහාර සැපීමේ දුක මරණය දක්වා කුණු පවිත්‍ර කිරීමේ දුක මරණය දක්වා ලේ හරව මල මුත්‍රාදී කුණු කොටස්යයි මේ නින්දිතයයි කියා නින්දා ලබන දුක කුණු ගඳ හමන දුක අපවිත්‍ර මේ කොටස් ගොඩක් වීමේ දුක යනාදී මේ ඔක්කොම දුක් නවතිනවා නිවන් දැක්කොත් නිවන අවබෝධ නිවන අවබෝධ වෙච්ච හැටි මේ නිවන් අවබෝධ වෙන්නේ මක් නිසාද මම මගේ කියන සත්‍ය දෘෂ්ටිය නිසායි ඒක තමයි සතර ආපාය උපදින ප්‍රධාන සංසාර අපාය සංසාර වෘත්තය කාමසුගති සංසාර වෘත්තය රූපසුගති සංසාර වෘත්තය අරූපසුගති සංසාර වෘත්තය කියලා මේ දොස් වෘත්ත ධර්මයක් ධම්මි ධර්මයේ ධර්මයේ සඳහන් වෙන නමුත් ඒ මම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට මේ කියන මේ සංසාරයේ නැවත නැවත අපාය උපදින ප්‍රධාන කර්මය මේ ක්ලේශය විපාකේ මොනවාද ක්ලේශය නම් සක්කාය දෘෂ්ටියයි මම මගේ කියා මේ නාම රූප දෙක නාම රූප දෙකක් වශයෙන් හිතන්නේ නැ දෙදිස් කුණක දෙදිස් කුණක දක් කියලා දන්නේ නැ කියන දේ වරදවා දන ගන්න හඳුනා ගන්නවා ඒ වැරදි දැකිල්ල නිසා ආසාව තුරන් වෙන්නේ නැහැ ආසාව තියෙනකම් දුක් පරම්පරා පවතින යම් දවසක මේක දුක් කොටස් ගොඩක් පමණකයි දකිනකොටම ආසාව දුරු වෙලා යනවා ආසාව දුරු වෙනකොට මානිත් ධර්මات ඇති වෙලා යනවා මාර්ගාංග අටිසෙබදී ඉපදීමෙන් මේ දුක් ගොඩ නවත්වන අග්‍ර අමා මහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා ඒ නිසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ දුක් නවත්තන ගුණ උපදවා ගත්තා. සංසාරයේ තියෙන පාප ධර්ම, ක්ලේශ ධර්ම දුරු කළා. ඒ ඒ බඳු උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අපි මේ පූජා පවත්වනකොට අපට ලැබෙන කුසල විපාකය කොයිතරම්ද කල්ප 100ක් කල්ප 1000ක් කල්ප ලක්ෂයක් කල්ප කෝටියක් කල්ප ප්‍රකෝටියක් ගියත් අවසන් වෙන්න මේ ආකාරයෙන් අපි හොඳටේ පිංහි ප්‍රමාණිකූලව දිගට උපදවාගෙන ශ්‍රද්ධාවෙන් කළාම අපේ හිතට අනම්මනම් එන්න දෙන්න එපා ශරීර කූඩු අමතක කරන්න ඕන මමතම අමතක කරන්න ඕන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අරමුණට ගන්න ඕන දැන් එකක් දෙකක් නෙවෙයි මේ පූජා භාණ්ඩ රාශියක් මේ චෛත්‍ය වශයෙන් තැන් තැන් වලේවා තබා වෙනවා මේ පින්නතුන් සම්බන්ධ වුණා දැන් අපි ඊළඟට දැනගන්න ඕන කරන්නේ අතුවා තීකා පෙළ අන්ව දේශනා කරපු කාරණා පැහැදිලි කරගන්න ඕන ජීවමාන නැති වෙලාවක ජීවමාන කෙනෙකු පාවිච්චි කරන දේ පූජා කිරීමෙන් විපාක ලැබිච්ච තැනක් ධර්මයේ තියෙනවාද අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විශාලා මහනුවර තුම්බය සංහිඳුවන්ට වැඩිය වෙලාවේ නිම්බිසා රජතුමා යදුම් පහක සම්පූර්ණයෙන් කළු වැලි අත් කරලා සුදු වැලි අතුරලා ධන කෙරණ කම්මල් අතුරලා තොරම් බඳලා පොඩි වලින් සරසලා සේසත් පූජා පවත්වමින් බුදුරජ බුදු පියාණන් වහන්සේ සහිත රහතන් වහන්සේලා සේසත් අල්ලමින් පූජා පාත්මින් වැඩමෙව්වා විශාලා මහනුවර වාසින් යදුන් තුනක් තුලේ වාගේම කුඩ කුඩයක් කුඩයක් කුඩ කුඩයක් විකත මහසේ කුඩ ඒ වාගේම කුඩි වැල් වැල් උඩින් උඩට මල් වැල් වැල් මල් පොට්ටි හැම තැනම අහස පිරීලා බබලනවා බුදු පියාණන් වහන්සේ බුදුරුවක් සහිත 500ක් දෙනා මවලා මේ අත්තන්ගේ ශ්‍රද්ධාව දියුණු කරන්න සැලැස්සුවා දැන් මේ කාරණා දැකපු ස්වාමීන් වහන්සේලා වේළුවන රාමයට වැඩමවලා දන් වලදලා දම් සභාවට වැඩම වෙලා අනේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුභාවයක මහත මහණෙනි මගේ බුද්ධානුභාවයක් නෙමෙයි මං කළ පුංචි පිනක විපාක ඒ කොහොමද ස්වාමීනි මං තත්සලා නුවර සංකලම් රජ වෙලා ඉන්න වෙලාවේ මගේ පුතා බර්ණසටි ගල ගන්න ගියා ගෙදර නැවතුනේ මගේ හිතවතා ගෙදර එතන ඉගෙන ගන්නෙ. පුතා ඇහුවා ගුරුතුමාගෙන් ගුරුතුමානි මේකේ කෙලවරක් තියනවාද? අනේ පුතේ මම දන්නේ කෙලවරක් කියන්නේ. ඉසිපතන ආරාගෙන වැඩ ඉන්නවා. කෙලවර දන්නේ නැත්නම් ගිල්ලා ගන්නේ කිව්වා. පසේ බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා අසුවා ස්වාමී මේ ශාස්ත්‍රයේ කොළඹ වහන්සේලා දන්නවාද? මොන දැනගන්න පුතේ මහාන වෙන්න ඕන කියලා වදාලා මහාන වුණා. මහාන වෙලා භාවනා වඩා පතේ බුදුබව ලබාගෙන අග්‍ර අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත්තා. සංසාරේ අඩු ආයුෂෙන් අපවත් වෙන කුසලයකින් උපන් නිසා අඩු ආයුෂෙන් පිරිනිවන් පෑවා. දායකුරු ආදාහන කරලා චෛත්‍ය බැඳා අනේ මගේ පුතා නාවේ මොකද කියලා බලන්න කියලා ගියා ගියාම සෙනග පෙන්වා පුතා පතේ බුදු වෙලා පිරිනිවන් පාලා මේන් බඳපු චෛත්‍ය මං චෛත්‍ය ළඟ දෙහිලා මට ඉඳ බෑ මං ඇඬුවා අඳලා පස්සේ චෛත්‍ය ළඟ තනකොළ උගුල්ලලා සුදු වැලි අතුරලා මං මගේ මට ශ්‍රද්ධා කුපන්නා මගේ කුඩේ මං පූජා කළා උතුරු සගුව පොඩියක් වශයෙන් පූජා කළා මල් ටිකක් පූජා කළා මහණෙනි මම එදා පැන් ටිකක් ඉස්සා මළුවට අර දූලි මැකෙන්න ඒ කුසලයෙන් තමයි දරුවෙනි මං විශාලා මහනුවරට වස්ස තිබුණේ නෑ මං ගිය හැටේ පොකුරු වැස්සක් වැස්සා පොකුරු වැස්ස කියන්නේ දෙවෙන්ද කැමැතියක් තෝ දෙවෙනවා දෙවෙන්ද අකමැතියක් තෝ දෙවෙන්නේ නෑ එහෙම වැස්සක් වැස්සේ කුසලයෙන් දරුවෙනි එදා මං අර චෛත්‍ය මළුවේ මේ තනකොළ උදුරලා වැලි ඇතුරු කුසලෙන් තම අටේ දු මග සුදුරි අත්‍රිම විපාකේ ලැබුණේ මම මල් ටිකක් පූජා කළ පිනෙන් තමයි මේ මල් පූජා පින ලැබුණේ මං කුඩේ පූජා කරපු පිනෙන් තමයි අකේතා බමලෝ දක්වාමට මේ කුඩ පූජාව ලැබුණේ මං අර සලු උතුරු සලුවක් උතුරු සලුව කොඩියක් වශයෙන් පූජා කළ පිනෙන් තමයි මට කොඩි පූජා ලැබුණ අනාදි වශයෙන් විස්තර කර වදාලා ඉතින් ධර්මනේ කල්පනාවට ගන්ධ උන්වහන්සේ කුදේ පාවිච්චි කළේ නැහැ කියලා කායකයා පිපාක නොලබුණාද ලැබුණාද ලැබුණා උතුරු සලුව ජීවමාන කෙනෙක් පාවිච්චි කරන බව ඇත්ත උන්වහන්සේ පාවිච්චි නොකළා පිපාක ලැබුණාද නැද්ද බුදු වචන වලින් අපට කාරණා පැහැදිලිව පේනවා සීහාසන දායක දරුන් වහන්සේගේ චරිත කතා අපදාන පාළිය සඳහන් වෙනවා උන්වහන්සේ රහත් වෙලා දේශනා කළා මම සංසාරයේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ චෛත්‍ය දන්ද තන මම සත්‍රුවන් ඔබ්බා සිංහාසන රූප පිහිටුවලා පුතුවක් තියලා චෛත්‍ය රඟ පූජා කළා බුදුරජාණන් වහන්සේටයි පූජා කළේ මං හිතාගත්තේ බුදුරජාණන් වහන්සේට වැඩහිඳීම පිණිස මේ පුතුව පූජා කරමි. සිරිපතුල් දෙක තබා ගැනීමට මම මේ පාපුතුව පූජා කරමි කියලා මං පුතු පූජාවක් කළා. ඒ කුසල බලයෙන් කල් 54ක් මම සතර අපා දුකින් මිදලා අනිත් සංසාරයේ කළ පින්වද අනුබලය ලැබිලා මේ පින පුරෝගාමී පින වෙලා මං සතර අපා දුකින් මිදලා දෙව්මිනිස් අප ලබලා මම මේ ගෞතම බුද්ධ ශාසනයේ දඹදිව ඉපදිලා බුද්ධ ශාසනයේ පහද මහානකම ලබාගෙන මං භාවනා වඩා මගපල පිළිවෙලින් අග්‍ර අමා මහ නිදුවාන ධාතුව සාක්ෂාත් කරගත්තා. දැන් එතකොට මේ තුන් පිටකයේ තියෙන කතාවක් අපි හදලා කියනවා නෙමෙයි. ඉතින් පුතුවක් පූජා කරන්න පුළුවන් නම් අදත් පූජා කරන්න බැරි මොකද? අල්මාරියක් පූජා කරන්න බැරි මොකද? පාපුතුවක් පූජා කළා විපාක ලැබෙන්නේ නැත්තේ මොකද කියලා තේරුම් ගන්න ඕන. ඒ පමණක් නෙවෙයි කප්පරුක්ඛ්‍ය රහතන් වහන්සේ කතා දෙපොළක සඳහන් වෙනවා. තේරගත අටුවාවේ අපදාන පාළියේ උන්වහන්සේ මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ළඟ වස්ත්‍ර කල්පුෂ්‍ය පූජා කළා. පාට පාට වස්ත්‍ර කල්පුෂ්‍ය පූජා කළා. උන්වහන්සේ රහත් වෙලා දේශනා කරනවා යං යං යෝනුපපජ්ජාමි දේවත්තං අතමානුසං සෝභයන්තෝ මම ద్వාරං කප්පරුක්ඛෝ පතිච්ඡති සංසාරේ නිවන් දකිනාතුරු එදා මං සිදුහත් බුදු පියාණන් වහන්සේගේ සෑය ළඟ කළ ඒ කල් වස්ත්‍ර කල්පුක්ෂ පූජාමේකින් බලෙන් මං දිව්‍ය ලෝකේ උපන්න මගේ මාල් විමන ඉස්ත්‍රාපිත කල්පුක්ෂ පහළ වුණා මං මිනිස්සු උපන්නම් මගේ ගෙදර ඉස්ත්‍රාපිත කල්පුක්ෂ පහළ වුණා කියලා උන්වහන්සේ සී මුකෙන් රහත් වෙලා දේශනා කර වදාළා උපවාහන රහතන් වහන්සේ සිද්ධාර්මයේ මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ළඟට ගිහිල්ලා තමන් උතුරු සඳුන ගහ කෙල්ලලා පූජා කළා. පූජා කරලා රහතන් වහන්සේ නම ගිහිල්ලා හසුවා ස්වාමීනි උතුරු සළුව පූජා කිරීමේ පිනෙන් ලැබෙන විපාක මොකද්ද පුතේ? උඹ කල්පතිද්දහසක් සතර ආපාදුකින් නිදිලා දෙව් දිව්‍ය සම්පත් ලබන 80 වරක් චක්‍ර සම්පත් ලබන දහස් වරක් සක්විති සම්පත් ලබනවා සංසාරේ වතනතුරු ප්‍රදේශ රාජ්‍ය සම්පත් අත්මන ගණන් ලැබිලා අනාගතයේ ගෞතම බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම බුදුන් වහන්සේගේ ශාසනය මහාන වෙලා භාවනා වඩා මගබල පිළිවෙලින් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා දැන් මේ කතා තුන හතරෙන් මේ පින්නතුන්ට වැටහුණා සෛත්‍යයට පූජා කිරීම විපාක ඒ කාලේ උන්වහන්සේලා වස්ත්‍ර කල්පුක්ෂ පූජා කරලා තියෙනවා. පාපුතු පූජා කරලා තිබෙනවා. ආසන පූජා කරලා තියෙන ඔය ආදී වශයෙන් ජීවමාන හිතක පරිභෝග කරන දේවල් ජීවමාන නොවන විතක නමුත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා කළාම ජීවමාන හිතකමෙන් අපට පින් ලැබෙන භවයේ කතාව සුරතුරු සඳහන් වෙනවා සුඛ විපාකත්තේන කුසලං කුසල් කියන්නේ මොකද? සැප විපාක උපදවන ඒවාටයි. සැප විපාක දෙවර්ගයයි ලෞකික සැප ලෝකෝත්තර සැප කියලා. මේ සැප දෙවර්ග උපදවන්නේ කුසල කර්ම බීජ වලින් විස්තර වශයෙන් කියනවා නම් අපේ ධර්මයේ තුන් පිටකයේ තියෙන සියල්ල විස්තර කරන්න වෙලා නෙමෙයි සාමාන්‍යයෙන් මේ දරුවන්ගේ පින්ඵල මහත් වීම සඳහා සැක දුරු වෙලා සම්පූර්ණ පුණ්‍ය ඵලයේ මහත් වෙන්නයි මේ ටික කියන්නේ. මණික් ගඩන්ඩ ගිහිල්ලා තිරිවානා ගල් කැටගෙන આવොත් මණික් වලින් ගන්න ප්‍රයෝජනේ ගන්න බෑ. මේ වාගේ වටිනා පින්කමක් කරගන්න ඇවිල්ලා අනම්මනම් සිට යවලා සක උපදවලා নানা ප්‍රකාර අකුසල් හිත් උපදවා ගත්තොත් මේ පිනෙන් සම්පූර්ණ සපීපාත ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ දරුවන් අනුකම්පාව මේ කාරණා ටික මම පැහැදිලි කරනවා. අමන්ත්‍ර මත්තරං නාස්ති නාස්ති මූල මනෞෂධම් මේ ලෝකේ මන්ත්‍ර නොවන අකුරක් නෑ නමුත් මන්ත්‍රයක් වෙන හැටියට හදන්න දන්න බොහොම ටික දෙනයි ඒ වාගේම නාස්ති මූල මනෞෂධම් දෙහෙතක් නොවන මුලක් නෑ නමුත් දෙහෙතක් වෙන හැට හදන්න දන්න වෛද්‍ය බොහොම ලෝකේ ටිකයි යම් කිසි වෛද්‍යවරයෙක් දක්ෂ වෛද්‍යවරයෙක් පොතේ වස්තෝගේ නැති වුණත් ඒ තමන්ගත් ශාස්ත්‍රක්‍රමයේ හැටියට මුල් කීපයක් නියම කරලා දා මේ මුල් එකතු වෙලා මේ බෙහෙත් හදාගෙන පාවිච්චි කරපන්. රෝගියා සාක් කරන මේ මොන බෙහෙත් අද්ද මේ මුල් ගොඩක් අරන් බෙහෙතක් හදාගන්න කිව්වා කියලා බෙහෙත් හැදුවේ නැත්නම් රෝගිය සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරයාට පාඩුවක් නැහැ. රෝගියාටයි පාඩු. ඒ වාගේ මේ <clears throat> ත්‍රිපිටක ධර්මයේ තියෙන নানা ආකාර පින් සම්බන්ධව ගන්න කෙනෙක් කාරණා කියනකොට තමන්ගේ මත වලින් මත ભેද වලින් වහගෙන තමන් ක්‍රියා නොකොලොත් ඒ තමන්ට පාදුන මිසක් ධර්මදේශකයාට පාදුවක් නෑ සුඛීපාදත්තේන කුසලං සැප සැප විපාක උපදනේවා කුසල් කියනවා ඒ මොනවාද යම් කිසි කෙනෙකුගේ ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න ಗುಣ උපදවන කුසල් කියලා වර්ගයක් තියෙනවා. ඒ මොනවාද කොතනද සඳහන් වෙන්නේ? අපදාන පාළියේ තේරගත අතුආවල සඳහන් වෙනවා පිළිඳිවච්ච රහතන් වහන්සේගත උන්වහන්සේ වදාලා මං පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී කොට පූජා කිරීමේ බිම්බලෙන් මට මේ ಗುಣ ලැබුණා මොනවාද දානේ ධමේ සංඥා මේච අප්පමඤ්ඤාසු රූපිසු තේසු ඥානං විහෙරෙත්වා විහෙරේ තේසු ඥානං උපනෙත්වා විහෙරේ සබ්බදාහං මට සංසාරයේදී දන් දීමට ලෝභයක් නූපදවා දන් දීමට පුළුවන්කම වුණා ඉන්ද්‍රිය দমনයේ ඇති වුණා පිට සම්පත්ව තියාගන්න පුළුවන් වුණා අනුන්ගේ සැපසල අනුන්ට සැපසලස්සන හිත අනුන් දුකින් ගලවා ගන්න හිත අනුන්ගේ සැපතර සතුට හිත උපේක්ෂාව කියන මේ බ්‍රහ්ම විහාර ගුණ උපදවා මට වාසය කරන්න පුළුවන් වුණා එතන සඳහන් වෙනවා කොත්ත පූජා කිරීමෙන් ඒවා මොනවා දේවා ගුණ එතනම ඒ වාගේ මේ කතා සඳහන් වෙනවා දැලි පිහියා පූජා කිරීමෙන් ඒක සම්පත් ප්‍රතිආ ගන්න පුළුවන් සමාධිය පහළ වෙනවා ප්‍රඥාව ලැබෙනවා ඒ වාගේම අනික් පිහියා වර්ග වශයෙන් මේ මේස පිහියා වක් පිහියා කැටි අනාදි එබඳු දේ පූජා කිරීමෙන් කල්යාණ චිත්තං විරියං කන්තිච්ඡ මෙත්ත සත්තකං යන්නේ සඳහන් වෙනවා සංසාර හිත හොඳින් තියාගන්න පුළුවන් වුණා ඒ වාගේම විරියං පිනට නලි නොවි පිනට හිත නගා සිටවන වීර්යමා సంతානේ පහළ වුණා ඉවසන්න පුළුවන් වුණා මෛත්‍රිය පහළ වුණා ඒවා පූජා කිරීමෙන් ඉතින් ඔය අන්දමට තව තව කාරණා සඳහන් වෙන එකක් දෙකක් නේ මේ ටිකක් මම ප්‍රකාශ කළේ ආන් ගුණවන්ත ජීවිතයක් ගත කිරීමට ගුණ උපදවන කුසල් අපි දැන් රැස් කරගන්න ඕනේ ඒ වාගේම සනසිලිමත් ජීවිතයකට බාධා කරන දේ දුරු කරලා සනසිලිමත් ජීවිතයක් ලබා කර දඟා කර ගැනීමට අවශ්‍ය දේ සැලසෙන තින්කම් අපි කරගන්න ඕන එනම් උන්වහන්සේ වදාලා සීතං උන්හං නජානාමි රජෝ දල්ලන්න ලිම්පති අනුපද්දවෝ අනීතිච හෝමි අපතිකෝ තදා සුකුමත් කවිකෝ හෝමි සදං හෝති මානසං මං පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කුඩ පූජා කිරීමේ මත සීතල කාලේ කිසිනකට වෙහසක් සීතලයි කියලා මාරුවක් නැහැ. අමුතු දේවල් පොරවන්න අවශ්‍ය නැහැ. සීතලෙන් හැදෙන රෝග මගේ ශරීරයේ හැදුනේ නැහැ. උණුසුම් කාලයට කිසිම වෙහසක් අමාරුවක් නැහැ. උණුසුමෙන් හැදෙන රෝග පීඩා මත වැළඳුනේ නැහැ. මේ උපද්ද්‍රවයක් අන්තරාවක් මට ඇති වුණේ නැහැ. හිත පිරිසිදුව තියාගන්න පුළුවන් වුණා. අරමිති පූජාවෙන් උන්වහන්සේ වදාලා පුත්තාමයිහං බහූ හොಂತಿ සාසෝ මයිහං නවිජ්ජති අප්පසයි හෝ සදා හෝමි සබ්බා රක්ඛී රක්ඛිතෝ මං හැරමිති පූජාවෙන් මට ලැබුණා සංසාරේදී මට දිය සැපි ගැනුම් ඇති වෙන දෙයක් ඇති වුණේ කාගෙන්වත් දීගාවක් මට ලැබුණේ නැහැ. හැමදාම මට සැපසෙන්න පුළුවන් වුණා. ඔය ආකම්ම මගේ ආරක්ෂාවට සැලසුණා ජනාදී වශයෙන්. ඒ වාගේම මම කරඬු පූජා කළා, සැලි පූජා එයින් අදහස් කරන්නේ මොකද ආරක්ෂා කරන දේ ආරක්ෂාව සලස්වන දේ පූජා කිරීමට ඔක්කොම ඇතුළත් ඒ පූජාවට අල්මාරි බෑග් කරඬු පෙට්ටි ඒකට ඇතුළත් ඉතින් ඒවා පූජා කිරීමේ ආනිසංස සඳහන් වෙනවා සදා ගුප්තෝ සුඛ සමංගී විපත්ති විගතෝ ඉති කුලේට ගුණේ ලාභි උබ්බේගු සිවග්ගිතෝ මම සංසාරේ ඒ කරුණු කලි ආදී පූජා කිරීමෙන් සංසාරේදී මට ආරක්ෂාව සැලසුණා මට කරදරයක් නැතුව සපසේ ජීවත් වෙන්න පුළුවන් වුණා උපද්ද්‍රවයක් අන්තරාවක් වුණේ නැ මට සංසාරේ නිවන් දකිනා තුරු මේ මට පීඩාවක් වුණේ නැහැ. මට සපසේ ජීවත් වෙන්න පුළුවන් වුණා. මේ ඔය ආදී වශයෙන් සඳහන් වෙන්නේ පමණක් නෙවෙයි. දෙදවීම සනසිලිමත් ජීවිතයට බාධාවක්. බෙහෙත් පූජා කිරීම නිරෝගී බව ලබනවා. උන්වහන්සේ වදාලා මං බෙහෙත් පූජා කිරීම මත ආනිසංස 10ක් ලැබුණා. ආයුවා බලවා වීරෝ වන්නවා යතවා සුඛී අනුපද්දවෝ අනීතිච හෝමි අපචිතෝ සදා මේ නමේ පියවි අපතයි හොත් මේ නමේ පියවියෝ ගති යන්නේ ආංශසදායක් ප්‍රකාශ වුණා මම බෙහෙත් පූජා කිරීමෙන් සංසාර සැපතේ කලක් මට ජීවත් වෙන්න පුළුවන් වුණා රූප සම්පත්තිය ලැබුණා පිරිවර සම්පත් ලැබුණා මේ මට උපද්ද්‍රවයක් අන්තරාවක් දුන්නේ නැහැ. මේ ප්‍රයෝග දුකක් කියන්නේ Taman හිතට සැප දෙන දෙයක් නැති වෙලා කියන හොඳින් ආරක්ෂා වුණා. ඒ වගේම පාපක පූජාවෙන් Taman සලකන පිරිස ලැබෙනවා. ඔය අංගමත මේ නියකපන පිහියා පූජා කිරීමෙන් ආරක්ෂක පිරිස ලැබෙනවා. ඉතින් එයා පොතේ සඳහන් වෙනේවා සියල්ලම කියන්න වෙලාව නෙමෙයි. ඉතින් අපි දැන් මේ ප්‍රයෝජනය ගන්න ඕන. ඒ වාගේම සප සම්පස්සා ලක්ෂණ පින්කම් වශයෙන් උන්වහන්සේ වදාළා මම් පුතු පූජා කිරීමෙන් මට මහා භෝගෝ භවමං මට බොහෝ ධන සම්පත් ලැබුණ ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන ආදී මට ලැබුණා කියලා එතන සඳහන් වෙනවා. ඉතින් ඔය අන්දමට එක එකක් භාෂා විස්තර කරන්න වෙලාව නෙමෙයි. අපි මේවා දැන් මේ පූජා භාණ්ඩ හැම එකක් බොහෝ දෙයක් අපේ මේ පූජා වලට ඇතුළත් වෙලා තියෙනවා. කම්බිලි පූජා තියෙනවා ඒ වාගේම ගිනි කබල් පූජා කරලා තියෙනවා ඒ වායින් ආනුභාව සම්පත් ලැබෙන ආනුභාව සම්පත්තිය ලැබෙනවා කියන්නේ අනුන්ට හිංසා පීඩා කරන්නේ නෙවෙයි. කරදර වලින් බේරෙන බව සඳහන් වෙනවා. ඉදසුන් කතා මං කියන්නේ යන වෙලාව ගත වෙන නිසා. ඉතින් මේ ආකාරයෙන් ඒ පමණක් නෙවෙයි දෙවියෙක් වෙලාවත් සම්පත්, මිනිස්සෙක් වෙලාවත් සම්පත් සියල්ල මේකෙන් සලස්නවා. ඊළඟට හතර වෙනි එක නිර්වාණ සම්පත් ලැබීම. එතකොට මේ නිර්වාණ සම්පත් නිවන් පතාගෙන අපි දැන් මේ පූජා මුලින් පූජා කරන්නේ පළමුව ප්‍රාර්ථනාව නිවනයි. එතකොට මේ නිවන ප්‍රාර්ථනා කරන එක්කෙනාට එක වතාවක් නිවන් පතාගෙන පාරමිතා පින් පිරුවාට බෑ. සම්පිටි ගහේ ගෙඩි එනකන් දිය පොහොර අද අද ක්‍රමෙන් දියුණු වෙන්න ඕන. ඒ වාගේ මාර්ගඥාන, ඵලඥාන ඉපදීම දක්වා පාරමිතා පින් සම්පූර්ණ වෙන්න ඕන. දවස් දෙකක් දන් දුන්නට බෑ. උදාහරණයක් වශයෙන් මේ මලිය මලිය දේව මහරහතන් වහන්සේ දිවකින් දැල්වා ලංකාවේ දුහුනේ එක අම්මා කෙනෙක් බොහොම තදපරුසයි මැරිච්ච ශරීරේ උපදිනවා දැකලා අනේ අම්මා මං ඉරෙන් ගලවා ගන්න ඕන කියලා වැඩියා වැඩියාම පිටිගන්නේ කඳ ටිකක් කඳ ටිකක් පමණයි එක විවේක ස්ථානයේ ගින්දෙන කඳ ටික වළඳන් හැදුවා. බුද්ධ රක්කිත රහතන් වහන්සේ මේක දැකලා වෙන රහ ඉද්ධිමත් රහත් නමකට කතා කරලා කිව්වා මේ මගේ මේ දාන ටික ගිහිල්ලා මලිය දේවතෙරුන් දෙන්න කියලා. දැන් උන්වහන්සේ කලින් ඇවිල්ලා වැඩමවලා ස්වාමීනි බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ වහන්සේට මේ දානේ දෙන්න කියලා පුතේ ওই දානේ බොහොම හොඳයි. නමුත් අසරණ අම්මා නිදා දුකින් ගලවා ගන්නයි මම මේ ටික වළඳන්නේ. ඒ කඳ ටික වළඳන්නේ ස්වාමීනි. ඒ අම්මට මොන ලැබෙන්නේ කොයිතරම් කලක් ලැබෙනවද ඒ කඳ ටික වළඳීමෙන් පුතේ කල්පහතක් හතරා භාගුති මිදලා දෙව් මිනිස් සැප ලබන තව තැනකට ගිහිල්ලා ඒ රහතන් වහන්සේ වදාලා මේ පුතේ අසූකපක් දුකින් ගලවෙනවා තව රහතන් වහන්සේ නමන් ළඟට ගිහිල්ලා මොකද මේ එක එක ආකාරයෙන් කියන දින්දා උන්වහන්සේ වදාලා කල්ප 100ක් අතරාපාදීන් ගැලවෙනවා සංඝ රක්කදරුන් වහන්සේ ළඟට ගියාම කිව්වා ඒ තුන්නම කියාපු වචනේ හොඳ මදි උන්වහන්සේලා බොරුවක් කිව්වා නෙවෙයි මොකද මේ කල්ප 7ක් කිව්වේ උන්වහන්සේ පාරමිතා පිළිවෙල කල්ප 7යි ඒ ප්‍රමාණයට තේරුණා ඒ ප්‍රකලිච්ඡ ප්‍රමාණය ඇත්ත ප්‍රකාශ කළේ අනිත් රහතන් වහන්සේ නිවන් දකින්න පෙරුම් පිළිය කල්ප 80යි ඒ 80 ප්‍රමාණයට පෙනුණා. කල්ප 100 පෙනිච්ච ගුණහන්සේ පාරමිතා පිළිය කල්ප 100යි ඒ ප්‍රමාණය පිළිතුරු දුන්නා. බොරුවක් කීවා නෙමෙයි. දැන් සංඝරත් තෙරුන් වහන්සේ වදාළ හැම ක්‍රියාවේ කොහොඳ නෑ. රහතන් වහන්සේ නමකට දන් දීමෙන් බුදු පියාණන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රයේ වදාළ අප්‍රමාණ පින් ලැබෙනවා කියලයි ඇයි එහෙම ප්‍රකාශ නොකළේ? එතකොට දැන් මේ කතාවලින් අපි තේරුම් ගන්න ඕන මේ පාරමිතා පින්පුරන්න කල්ප ගණන්. එතකොට කල්පයක අවුරුදු වලින් කියන්න බෑ. අවුරුදු වලින් අනන්තව අවුරුදු ගණන් පාරමිතා පුරන්න. මොකද මේ කියන්නේ? දැන් පාරමිතා මම විස්තරයක් කරන්න ඕන. නමුත් මම එහෙම විස්තරයක් කරන්න යන්නේ නෑ. බුදුබව ලබන උත්තරමයා සම්පතිසක් පාරමිතා. පතේ බුදුබව ලබන උත්තරමයා විස්සක් පාරමිතා. ශ්‍රාවක බෝධිය පතන උත්තමයා දසපාරමිතා දැන් පාරමිතා විස්තරයක් කිව්වොත් හොඳ තමයි නමුත් මේ වෙලාව ඉත සුදුසු නෙවෙයි මේ දරුව බොහොම වෙහෙස මහන්සිලා ඉන්න වෙලාවයි දැන් බොහෝ දෙනා මේ ගන්ධ ආසාව ඇති ඉතින් බල දික් කිරිලා හොඳ නැහැ නමුත් මම කුටින් මේ ප්‍රකාශ කළේ දැන් ඇයි එච්චර කාලයක් පාරමිතා පුරන්න හේතුව එකවරක් දන් දුන්නට බෑ දෙවරක් දන් දුන්නට බෑ දානේ කිය වාර ගණන් දහස් වාර ගණන් ලක්ෂ වාර ගණන් කෝටි වාර ගණන් දන් දෙන්න ඕන නිවන් බලාපොරොත්තුෙන් දාන පාරමිතා පුරන්න ඕන ඒ මොකද එහෙම පුරන්නේ අපේ හිතේ දෙන කුසල චර්ිත දියුණු කරගන්නයි සද්දා සති හිරියොත්ත පළෝ බදෝසාදී දන් දෙන වෙත කුසල චර්ිත 33ක් උපදිනවා එකවරක් ඉපදිලා බෑ අනන්ත වාර ගණන් උපදවන්න ඕන ඒවා ඔය ආකාරයෙන් සීල පාරමිතාත් එහෙමයි, නෙක්ඛම්ම පාරමිතාත් එහෙමයි. ඔය අන්දමට මේ දස පාරමිතා මේ කල්ප ගණන් අවුමේ කල්ප සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් පුරන්න ඕන. ඒ ඇයි එහෙම පුරන්නේ? අර කුසල ධර්ම අප්‍රමාණ වරන් උපවාර ගන්නක් උපදවලා උපදවලා දියුණු කරගන්නයි. බුදු බව ලබන මහෝත්තමයන් අතර ශ්‍රද්ධාධික භෝතදානන් වහන්සේ කතා සංකල්ප ලක්ෂයක් ගෙනුම් පුලන් දෝන ප්‍රඥාධික භෝතදානන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් ගෙනුම් පුලන් දෝන වීර්යාධික භෝතදානන් වහන්සේ සෝසා සංකල්ප ලක්ෂයක් ගෙනුම් පුලන් දෝන ඔය අන්දමට ශ්‍රාවක බෝධිය පත් උත්තමයන් වහන්සේ කල්ප 30 ගණන්, කල්ප 50 ගණන්, කල්ප 60 ගණන් පාරමිතා පුරන්න ඕන. එතකොට මේ කල්ප කියන වචනේ පාවිච්චි කරන්නේ අවුරුදු වලින් කියන්න බැරි හින්දා අප්‍රමාණ කාලයක් ඔය ආකාරයෙන් දන් දෙමින් අප්‍රමාණ කලක් සිල් පුරමින් අප්‍රමාණ වාර ගණන් ශ්‍රද්ධා දිගුණ උපදවලා උපදවලා සංකානේ පාරමිතා පින් සම්පූර්ණ විච්ඡ සංකානක උත්තමයා විදර්ශනා භාවනා කරනකොටම පංචස්කන්ධයේ දුක් කොටස් ගොඩක් පමණකයි දැකීම වශයෙන් අවබෝධ කරමි දුක් උපදවන ආතාව නැති කිරීම වශයෙන් අවබෝධ කරමි නිවන සාක්ෂාත් කිරීම වශයෙන් අවබෝධ කරමි නිවන් ලබා දෙන ගුණ අත හිතේ උපදවා ගැනීම වශයෙන් අවබෝධ කරමි කෙලෙස් නැසා චතුස්සත්‍යකවර දකින්නේ නිවන් අරමුණු කරගෙන උපදන සම්මා දිට්ඨි මාර්ගාංගයේ ආදී මාර්ගාංගට කුසල ධාතික 36ක් සහිත ඒ මාර්ග හිත සතරවරක් ඉපදීමෙන් පංචස්කන්ධ දුක් පොදියේ නිදී ලබන අග්‍ර අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා ඉතින් දැන් මේ කරුණු වලින් අපි තේරුම් ගන්න ඕන අපි තීකම් කරන්නේ කොයි කොයි ආකාරයකද විපාක ලැබෙන්නේ කෙසේද? එතකොට ඥාන සම්පූර්ණ කුසල් බවටපත් වෙනවා. ඉතින් දැන් අපි අද මේ මොහොතේ වටිනා පින් රාශියක් සිද්ධ කරගත්තා. බුදු පියාණන් වහන්සේ තෝදෙය බ්‍රාහ්මණයාට වදාළ ගාථා දේශනාවකුයි අප විසින් මේ මාතෘකා කළේ. ඒ ගාථා දේශනා වදාළේ දිනක් බුදු පියාණන් වහන්සේ කුඹර මැදින් වදිනකොට මේ සෝදී බ්‍රාහ්මණයා සීසානින් ඉන්නවා අන්දමහා තෙරුන් වහන්සේ අවලා ගෙන්නවා එතකොට කුටියකට වැන්දා මොකද බ්‍රාහ්මණේ මත් නොවැද මේ කුටියකට වැන්දේ දේවාලයකට වැන්දේ ස්වාමීනි අනේ මම දන්නේ අපේ මහත්මුතු පරම්පරාවක් ඇත්තෝ වඳින්න වැන්දා එතෙන්දී බුදු පියාණන් වහන්සේ වදාලා ඔබ ගඳපු තැන බොහොම හොඳයි. කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ දාගබ තිබුණේ මෙතනයි ඒ කාලේ. පස්සේ කාලේ ශ්‍රද්ධාවන්ත වැඳුම් පිදුම් කරගන්න මෙතන මේ වාගේ කුටියක් තනුවා කියලා මේ ගාථා දේශනා වදාලා පූජා රහේ පූජයතේ බුද්ධේ අදිවතාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ සේතාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං හිමෙත්සමිති කේනති පූජා රහේ පූජා පිළිගැනීමට සුදුසු ගුණ ඇති බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි පපංච සමතික්කන්තේ සංහා මාන දික්ඛි ප්‍රපංච ධර්ම දුරු කළ ප්‍රපංච කියන්නේ සතර දිග්ගස්තන ධර්ම තණ්හාව කියන්නේ මගේ කියන ආසාව. මාන කියන්නේ මම අසවලා වෙමි කියන මානය. දිට්ඨි කියන්නේ සත්‍යය පුද්ගලයා කිය වර්ධවා පිළිගැනීම. මේ තුන දුරු කළා වූ පින්නසෝක පරිද්දවේ කනගාට හඳුන් දුරු කළා වූ මේ කෙලෙස් පිරිනිවීම පිරිනිවියා වූ බිය තැති ගැනුම් දුරු කළා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජීවමානිතකෝ වේවා පිරිනිවන් පෑපසු හෝ වේවා පූජා පවත්වන්නාට මේ තීරණ ධාරණ පූර්ණ කියන ක්‍රම තුنين හේවත් මේ තරාජයකින් කෙරලා පින් මෙච්චරයි කියලා නිම කරන්න බැරි ගණන් කියා 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියා ගණන් කියා නිම කරන්න බැරි කුරුණේ සේරු ආදියෙන් මැලලා නිම කරන්න බැරි අනන්ත අප්‍රමේය මහපින් රාශියක් අත්පත් වෙනවා කියා චතුස්සත්ත්‍ය ගලපා වදාළ කල්ලි තෝදෙය බ්‍රාහ්මණයා සෝවාන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. දැන් ඉතින් මෙතනක වචනයක් විස්තර කළ යුතු පූජා පිළිගැනීම සුගුණ ඇති කිව්වේ මොකද? යම් කිසි කුඹරක අස්වැන්න බලාපොරොත්තු වී වපුරන්නේ එතකොට අස්වැන් ලැබීමේ සරුගුණ කුඹරේ තියනවා නම් ඒක එක්කෙනාගේ අදහස් සඵල කරගෙන ಗುಣ කුඹරේ තියනවා පොල් පළදාව දෙන යම් කිසි සරුගුණයන් පොළොවක තියනවා නම් ඒ හිතවන්නේ එක්කෙනා ගදා සපර කර දෙන සරුගුණේ පොළොවේ තියෙනවා ඒ වාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ගාථාවේ දේශනා කළ ජීවමාන විතකෝ වේවා පිරිනිවන් පාපසු හෝ වේවා පූජා පවත්වන්නාට ලැබෙන කුසල විපාක මේ මෙතකයි කියා පමන කරන්න බෑ කියලා ඒ මක් නිසාද අර කියන ಗುಣ වලින් පිරුණා උත්තමයන් වහන්සේලා උන්වහන්සේලා කල්ප ගණන් පෙරම් පුරලා ක්‍රමයෙන් දාන ආදී පාරමිතා පුරලා කෙලෙස් නැසා අගුණ දුරු කරලා ගුණ වලින් පමණක් පිරුණා මණික් කිරිච්ච කරඬුව වාගේ බොහොම සඵලයි උන්වහන්සේලා ගැතුළු ගුණ වලින් පිරීලා පවතිනවා වටිනාකම වැඩි එබඳු උත්සමයන් වහන්සේලා කිසිලු පූජාවක් කරලා යම් බලාපොරොත්තුක් වුණොත් දාගබට හෝ වේවා බෝධීන් වහන්සේට හෝ වේවා පිළිම වහන්සේ ළඟ හෝ වේවා යම් කිසි පූජාවක් කියලාම බලාපොරොත්තු වෙයි නම් ඒක ලැබෙනවා කියන එකයි උදාහරණයක් කාශ්‍යප මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා පින්වතියක් ඇතුවා නම් අනාගත බුදු කෙනෙක් හමුවේදී කුබ්බේ නිවාස ඥාන ඇතියන් අතරින් අග්‍ර වෙම්මා කියලා ඇතුවා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා ඕනාගමන බුදුරජාණන් වහන්සේටත් සාස්තික බුදු පියාණන් වහන්සේගේ පහළවීම අතරටත් අතර ගෙදරක උපන්න එක්තරා ස්වාමි පුරුෂයෙක් සමග විවාහ වුණා මේ ගෙදරේ ස්වාමි පුරුෂයාගේ නංගිත් ඉන්නවා තමන්ගේ භාර්යාවයි නංගී දවසක් කොලහලයක් වෙනවා පසේ බුදු පියාණන් වහන්සේ නමක් ඉන්න පාත්තේ වැඩියා මේ නංගී භාර්යාව දෙන්න කොලහල වෙලා ඉන්නවා නංගි ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට දාන පූජා කරලා පැතුවා අර වාදි ස්ත්‍රී මද සංසාරයේ දුම් ගන්නකටවත් කිත්තු වෙන්න එපා කියලා. ඕකේ වැළඳුවොත් තමයි මේ ප්‍රාර්ථනා හරියන්නේ කියලා තරහැවිලා අර දානේ අහක දාලා මඩ පුරවලා පිළිගන්නවා. නංගී කිව්ව අනේ දෙයා සංකල්ප ලක්ෂයක් කෙරුම් පිළි උත්තරයාට ඇයි මේ අපරාධය කළේ කියලා සිහියාවල් සිහිය කළා නෙවෙයි. එතකොට මේ කල්ප ලක්ෂයක් කෙරුම් පිළි උත්තරමාවක් මේ භාර්යාව මේ තරම් පාපයක් සිද්ධ කරගන්න හේතුව මොකද? සංසාරේ ප්‍රාර්ථනා කරලා නැති මධ්‍යම නිකාය සංඛාරුප්පත්ති සූත්‍රිකන්ද සූත්‍රය ආදී තැන්වල මේ ප්‍රාර්ථනා ගැන විස්තර වෙනවා. නමුත් මේ වෙලාව මම ඒවා කියා දික්කන්න විස්තර කියන්න යන්නේ. මොකද්ද මේ පින්වතිය පතලා නැත්තේ? සංසාරේ මට මේ පින් බලයෙන් නිවන් සැප ලැබේවා නිවන් දකිනාතුරු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් මෞතියන් වැඩිහිටියන් ගුරුවරුන් දුටු ගමන් ශ්‍රද්ධා ගෞරවය මගේ సంతානේ පහළ වේවා සංසාරයේ නිවන් දකිනා තුරු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞඛ්‍යයන්ද වැඩිහිටියන්ට ගුරුවරුන්ට කඩර කරන චේතනාවක් පූජා පීඩා කරන චේතනාවක් අපහාස කරන චේතනාවක් පහත් කොට හිතන චේතනාවක් මගේ సంతානේ පහළ නොවේවා ඒ වාගේ මේ තින්කමට සම්බන්ධ වූ මේ දරුවන් නමින් පරලෝසපත් දෙමාපිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාදී කෙනෙක් පින් ගැනීමට බලාපොරොත්තුව සිටිත් නම් ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා තුවපත් වෙත්වා පවත්ී වදාළ ගෞරවාර්ථ මාහු සුනිල් ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවක් උන්වහන්සේට උපහාර පිණිස ඒ ප්‍රචාරය කෙරේ.